අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ලා දැන් ස්වාමින් වහන්සේ වඩිනවා කිව්වනේ ඕස්ට්‍රේලියාවට එන මාසේ අපිට පුළුවන් වෙනවා දැන් ස්වාමින් වහන්සේගේ එහෙ වෙලාව 7 වෙනකොට හරි 7:00 වෙනකොට හරි අපිට මෙහි 3 හරි 3:00 හරි ඒ වෙලාවට අපි සෙනසුරාදා මේකට සහභාගී වෙන බොහෝ දිනෙකට ඒ වෙලාව වුණත් පුළුවන්. ඔව් ගැටලුව තියෙන්නේ දැන් එහෙ සෙනසුරාදා ඉරිදා උදේ ඉඳන් හවස වෙනකනුත් වැඩසටහන් යොදලා රාත්‍රියටත් තව ධර්ම දේශනා යොදාගෙන තියෙනවා. ආ. එතකොට එහි 7-8 වෙලාව කියන්නේ එහෙත් ධර්ම දේශනාවක් තියෙන වෙලාව. මොකද පන්සල්වල වැඩසටහන් දාගත්තට පස්සේ ඉතින් අපේ බණ දන්න කියන අනිත් අයත් අපටත් අවස්ථාවක් ඕන අපටත් වෙලාවක් ඕන කියලා ඒගොල්ලෝ දාන බණ ඒ විදිහට යොදාගෙන ඉතින් සම්පූර්ණ දවස් ටික මම හිතන්නේ දැන් එක දිගටම පිරීලා තියෙන්නේ ඒකයි ගැටලුව. එහෙමයි ස්වාමීන් එහෙනම් ඒක කරන්න බැරි වෙනවා. අඩුම තරමින් ස්වාමීන් වහන්සේගේ කාලසටහන අපිට දාන්න ධම්ම යාත්‍රා group එකට ඒ වගේම පුළුවන් පුළුවන් වෙලාවට මේ මේ පන්සල් වලින් ඔව් ඒක එවන්න පුළුවන් ඒක එවුවම වෙන්නේ තවත් වැඩ වැඩි වෙනවා ඊට පස්සේ ඒකේ පොඩි හිදස් තියෙන තැන් බලලා එහෙනම් අපටත් දෙකට සටහනක් දා ගන්න පුළුවන් නෑ මේ අපේ ලංකාවේ <laughs> ස්වාමීන් වහන්සේගේ එහෙ දේශනා සාකච්ඡා රෙකෝඩ් කරපුවාම මට එවුවොත් මට පුළුවන් group එකටත් දාන්න මේ මේ දම්සරයකටත් දාන්න පුළුවන් වෙනවා. MP3 වලින් උනත් පුළුවන්. ඒයි පටිගත කළොත් මම ඒවා ලැබෙන්න සලස්සන. හොඳයි. ස්වාමීන් වහන්සේ මම අහන්න ගිය ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ අන්තිමට සඳහන් කරා අර මේ සතිය සහ සම්පජඤ්ඤය මේක අඳුනා ගන්නත් අවශ්‍යයි මේක කරුණාවද මුදිතාවද කියලා ඒ වගේම අඳුනා ගන්න විතරක් නෙවෙයි ඒක පුහුණු කිරීමටත් අවශ්‍යයි. තවත් ඒක තුලින් මට ඇතිවෙච්ච තවත් කල්පනාවක් තමයි යම්කිසි ප්‍රමාණයකට අපේ සක්කාය දිට්ඨියත් ටිකක් දුබල තත්වයක තිබ්බොත් තමයි නේද ස්වාමීන් වහන්ස අපිට මේක හඳුනා ගන්නත් පුළුවන් විශේෂයෙන්ම කරුණාවේ අප්‍රමාණ බවක් කිව්වා අපිට හානි කරන කෙනෙකුට වුණත් කරුණාවක් පතුරවන්න ඇති කරගන්න පවා පුළුවන් වෙන්නේ යම්කිසි ප්‍රමාණයකට සක්කාය දිට්ඨිය අඩු වුණාම නේද ඇත්තටම දැන් මේ මේ ධර්මවලට බාධා කරන ප්‍රධාන ක්ලේශයක් තමයි සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ සත්පුද්ගල ස්වභාවය. ඒතකොට සත්පුද්ගල ස්වභාවය මෙතනදී සම්පූර්ණයෙන් බැහැර වෙන්නෙත් නැහැ. මොකද දැන් මේ කරුණාව දක්වන්නේ අපි යම්කිසි කෙනෙක් වෙනුවෙන්නේ. මුදිතාව දක්වන්නේ පුද්ගල පිරිසක් අරමුණු කරගෙනනේ. එතකොට මෙත්තාව දක්වන්නේ පුද්ගල පිරිසක් අරමුණු. එතකොට ඒක වඩා වැඩෙනකොට පුද්ගල ස්වરૂපයෙන් ඔබට යනවා. එතකොට සත්ව පුද්ගල කතාවක් නෑ. සමස්ත සබාධමම අරමුණු කරමින් තමයි ඒවා වැඩෙන්නේ පුළුල් වෙනකොට. හැබැයි මුලදී අර සත්ව පුද්ගල සංඥාවත් එක්ක තමයි අපි මේ ධර්ම වඩන්නේ. මොකද මේවා අපි හඳුන්වන්නේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව ආදී සමත භාවනා හැටියටනේ. එතකොට එතනදී ගැඹුරු විදර්ශනාවකට යැවෙන්නේ නැහැ මුල් අවස්ථාවේ. හැබැයි පසුව අපි වැඩෙනකොට ඒවා විදර්ශනාවත් එක්ක මුසු වෙනවා. එතකොට වඩාත් ශක්තිමත් වෙනවා. අපි මීට කලින් දවසකත් කතා කළානේ විදර්ශනා ප්‍රඥාව වැඩෙනකොට මේ මෙත්තා කරුණාදී මතු කිරීමේ තියෙන වඩා වැඩි හැකියාව පිළිබඳව. ඒතර යම්කිසි කෙනෙකුගේ මනසේ සක්කාය දිට්ඨිය අඩු වෙනවා නම් අඩු වෙනවා කියන එකෙන් අපිට කතා කරන්න පුළුවන් අවස්ථා දෙකක්. විදර්ශනා ප්‍රඥාවත් එක්කලා බොහෝ දුරට අඩු කරගෙන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමතය පුහුණු කරලා ඒ තනත්තා අර සක්කාය දිට්ඨිය ප්‍රබලව මතු වෙලා එන්නේ නැති වෙන්නට ඒ කියන්නේ අකුසල ආරම්මණයන්හි සිත läගගන්නේ නැතුව කුසල ආරම්මණයන්හි වැඩිපුර ඒකාග්‍ර කරන්නට පුහුණු කරලා තියෙනවා. ওই ක්‍රම දෙකෙන්ම අපට සක්කාය දිට්ඨිය යටපත් කරන්නට දුර්වල කරන්නට පුළුවන්. ඉතින් විදර්ශනා ප්‍රඥාවෙන් අපි ඒක කරනවා නම් ඒක ගොඩක් දුරට අර ක්ලේශ ප්‍රහාණයට උපකාර වෙන ඍජු ක්‍රමය වෙනවා. ඒ මොකද දැන් අපි බඳුනක වතුර බොර කරන්නට බොර වෙන්නට හේතු වෙන රොන් මඩ තියෙනවා නම් අපි ටික ටික හරි පෙරලා අයින් කරන අයින් කරන ප්‍රමාණය ඉවත් වෙනවනේ. එතකොට එතන දුර්වල වීමක් වෙනවා. හැබැයි දැන් මේක හොලවන්න නැතුව ඒකේ අර රොන් මඩ ටික යටට මිදෙන මොනවා හරි අඟුරු කෑල්ලක් ඉංජිනේරටයක් දැම්මා නැත්නම් මොනවා හරි කිමිකල් එකක් දැම්මෙන් පස්සේ අර රොන් මඩ ටික යටට තැන්පත් වෙනවා. එතකොට සමහර විට තියෙන්න පුළුවන් ඒක ටිකක් හයි වෙලා පොඩ්ඩක් හිල වුණා කියලා වෙස්සෙන්නේ නැති මට්ටමට පවත්වන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එතකොට එහෙම කළාම අතන පිරිසිදු බව යම් ප්‍රමාණයකට රැකෙනවා. හැබැයි ඒ ක්‍රමය තුල යම් කාලයක් මේක බොර වෙන්න නැතුව තියාගත්තා වුණාට අර දුර්වලකම එහෙමම ඇතුලේ තියෙනවා. හැබැයි විදර්ශනා ක්‍රමයට අපි පුහුණු කරද්දී එහෙම නෙමෙයි අර පෙරහනකින් ටික ටික හරි පෙරලායින් කරන්න වගේ යම්කිසි හැබෑවටම දුර්වල වීමක් වෙනවා. සමතේනොත් එතකොට යටපත් කිරීම තුළ ඒක මතු නොවි පවත්වා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සක්කාය දිට්ඨිය ගැන ඇත්තටම කතා කරන්නේ බුදුදහමේනේ. ඒතර බෞද්ධ නොවන ඕනතරම් අය මේ කරුණාව, මෛත්‍රිය මේවා දියුණු කරලා තියෙනවානේ භාවනා හැටියට සමත භාවනා හැටියට ඒවෙන් ධානය උපදවාගෙන ඒවෙන් බ්‍රහ්ම ලෝකවල ඉපදලා එහෙම තියෙනවා බෞද්ධ නොවන අයත්. එතකොට ඒගොල්ලන්ට සක්කාය දිට්ඨිය ගැන මොනම කතාවක්වත් නැහැ. ඒ ගැන වැටහීමක් නැහැ. නමුත් ඒ අය ප්‍රායෝගිකව ඒ මම මට මගේ කියන පටු ආකල්පෙන් ඔබට ගිහිල්ලා අර මානුෂීය හැඟීම දිනු කරගෙන තියෙන මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕනේ. ඒතර ඒ අයට සත්පුද්ගල ස්වභාවයෙන් බැහැර වෙලා නෙමෙයි අර මමත්වයට මුල් තැන දෙන්නේ නැතුව ඒගොල්ලෝ අර කුසලයේ සිත එකඟ කරන්න පුහුණු කරලා තියෙනවා. ඒ නිසා එහෙම යන ක්‍රමයකුත් තියෙනවා. හැබැයි විදර්ශනා වශයෙන් යම්කිසි කෙනෙකුට ඒ සක්කාය දිට්ඨිය අඩු කරගන්න පුළුවන් නම් ඒක ලොකු අනුග්‍රහයක් වෙනවා. මෙත්තා කරුණා ආදිය දියුණු කරන්න. එහෙමයි ස්වාමින්වහන්සේ වගේම යම්කිසි කෙනෙකුගේ ප්‍රඥාව දියුණු වෙලා නම් ඒත් එක්කම යම්කිසි ප්‍රමාණයකට එයා දුක හැටියට අන්‍යයන්ගේ දකින දේ ස්වરૂපය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පීඩාව විතරක් නෙවෙයි එයා දකින්නේ එයා අනිත් පැතිත් දකින්න පටන් ගන්නවා. එතකොට එතනත් වෙනසක් ඇති වෙනවා නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. දැන් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික උනේ මහා ප්‍රඥ නිසා. එතකොට ප්‍රඥාව අඩු නම් ඒ පුද්ගලයාගේ දුක ඒ පුද්ගලයාට අන් අයගේ දුක පෙනෙන්නේ බොහොම අඩුවේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ලෝකේ බොහෝ දෙනා අනිත් අයට උදව් කරන්න ඕන අනිත් අය දුකින් මුදවන්න ඕන අනිත් අයට මෙත්තාව තියෙන්න ඕන කියලා වැඩි හරියක් කරන්නේ මොකද්ද අනිත් අයට කණ්ඩ අඳින්න දෙන එක, ගෙවල් හදලා දෙන එක, බෙහෙත් තේත් දෙන එක, තුවාල වෙලා තියෙන දුක් විඳින අර භෞතික කය කයින් පීඩා විඳිනවා නම් ඒගොල්ලන්ට මේ භෞතික සම්පත් ටික සකස් කරලා දීලා යම්කිසි දුක් වේදනාවක් විඳිනවා නම් ඒ දුක් වේදනාවෙන් අයින් කරලා එයා සුවපත් කරනවා. මොකද ඒ ටික තමයි එයාට දුක හැටියට එයාගේ ප්‍රඥාවෙන් වැටහෙන්නේ. ඒතර එයාගේ ප්‍රඥාවෙන් දුක හැටියට වැටහෙන දුක්ඛයන් දුරු කරන්නට තමයි එයා වෑයම් කරන්නේ. උදාහරණයක් හැටියට අපි හිතමු දැන් තිරිසන් සතෙකුට තිරිසන් සතෙකුට දුක වැටහෙනවා දුක් වේදනාව හැටියට. එතකොට ඒ සතා තමන්ගේ පැටවු ටික බේර ගන්න හදන්නේ අර බාහිරින් ඒ සතාව ගොදුරු කරගන්න එන සත්තුන්ගෙන්. එතකොට මේ මේ බරපතල හානියක් වෙන තැන්වලදී එතෙන්දි තමයි යා බේර ගන්න උත්සාහ කරන්නේ. මොකද ඒ සතාට දුක හැටියට ප්‍රශ්නයක් හැටියට අර්බුදයක් හැටියට දැනෙන්නේ ඒක විතරයි. එතකොට අර අර සත් අර තමන්ගේ පැටියා කොච්චර මානසික වශයෙන් පීඩා විඳිනවද ඒවා ඒ සතාට තේරෙන්නේ නැහැ. එතකොට එයාට අනිත් කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ ඒ දැනෙන ප්‍රමාණය. අන්න ඒ වගේ මිනිස්සෙකුට උනත් එයා දුක හැටියට හඳුනාගෙන තියෙන්නේ මේ දුක් වේදනාව නම් එතකොට ඒ දුක් වේදනාවෙන් මුදවන්න එයා ක්‍රියාත්මක වෙනවා. සැප වේදනාවෙන් ඉන්නකොට සමහරලාට එයාට ඒ අය ගැන ඊර්ෂ්‍යාව මතුවෙන්නටත් පුළුවන්. එතන මුදිතාව තියෙනවා නම් දුක් වේදනාවෙන් මුදවන්නට උත්සාහ කරනවා කරුණාවෙන් සැප වේදනාව තුල ඉන්නව දකිනකොට එයා සතුටු වෙනවා එතකොට මේ විදිහට ඒ පුද්ගලයාගේ ප්‍රඥාව වැඩෙන තරමට තමයි දුක්ඛයේ සියුම් බව වැටහෙන්නේ දැන් නරක නිරය දුක් සහිතයි කියලා අපිට යම් ප්‍රමාණයකට වැටහෙනවා. හැබැයි තිරිසන් ලෝකයේ දුක් සහිතයි කියලා සමහර මිනිස්සුන්ට තේරුම් කරන්න අමාරුයි. දැන් මේ ඊයේ පෙරේදත් එක මහත්මයෙක් මට කතා කළා එතුමා වෙනත් ආගමක කෙනෙකුට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ එයා ටිකක් බුදුදහම ගැන උනන්දු නිසා ඉතින් කියලා තියෙනවා මේ පව්කම් වලින් වළකින්න බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මොකද මේ පව්කම් කළාම ඒවා නිසා තිරිසං ආදී ආත්මවල උපදිනවා නිරය තිරිසං ආදී ආත්මවල උපදින. එතකොට එතුමා අහලා තියෙනවා ඉතින් ඉතින් දැන් මමත් නෙමෙයි නං එතකොට මම කියලා කෙනෙකුත් නැතිනම් එතකොට දැන් එහෙම තිරිසන් ආත්මෙක උපන්නයි කියලා ඉතින් අපි මොකටද කරදර වෙන්නේ? අපි මොකටද කලබල වෙන්නේ? ඉතින් එතන ඉතින් ඒ සත සතුටින් ඉන්නවා. ඉතින් මොකුත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ දුක්ඛය කියන එක අනුතරමේ නිරය කියන තැනදී අර එහි ස්වභාවය අපි අහනකොට ඒක දුකක් කියලා අපට වැටහුණාට සමහර වෙලාවට තිරිසන් ලෝකෙවත් දුකයි කියලා පිළිගන්නට සමහරුන්ගේ මනස අවදි වෙන්නේ ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නේ සතු සතුටින් ඉන්නවනේ වගේ එකක් දකින්න. ඒ මොකද ඒගොල්ලන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය. ඊළඟට මනුස්ස ලෝකේ ඉපදුනහම ආයක සුගතියක්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑනේ. වගේ බැලූ බැල්මට පේනවා. හැබැයි දැනට අපි මනුස්ස ලෝකේ ඉන්න නිසා අපිට දැනනවා මනුස්ස ලෝකේ ඉපදිච්ච පමණට එතන සුවදායක නෑ. එතන කටුක තත්ත්වයන් බොහොම තියෙනවා කියලා ඒකෙන් මිදෙන්න. හැබැයි දෙව්ලොවට යනවා කියනකොට අපිට එතන බොහොම සුවදායක තත්වයක් හැටියට තමයි දැනෙන්නේ. හැබැයි දෙව්ලොව ඉන්න දෙවියන්ට දැනෙනවා එතන තියෙන කටුක බව. ඉතින් ඒක දකින්නට ඊට වඩා ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ විඳින දුක. එතකොට අසඤ්ඤ තලයේ අරූප තලයේ විඳින දුක. එතන මේ විදිහට කොතන ගියා වුණත් එය පංචස්කන්ධයෙන් එක් ස්කන්ධයක් හෝ හතරක් හෝ පහම ඇතුව ඉන්නවා නම් එය දුක තුල ඉන්නේ කියන එක වටහා ගන්න පුළුවන් සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැනට මනස වැඩෙන ප්‍රමාණයත් එක්ක. ඊළඟට මේ උත්පත්තියමයි දුක. පංචස්කන්ධේ හට ගැනීමමයි දුක කියන තැන අපි අර පසුගිය සතියේත් කතා කළ එකයි මෙතන මේ බාහිරින් එන ප්‍රශ්නයක් නෙමේ මේ පංචස්කන්ධය කියලා මම කියලා මේ රකින්න හදන එකමයි බෝම්බය මේකමයි ප්‍රශ්නේ මේ මේකෙන්මයි සියලු අර්බුද ඇති වෙන්නේ කියලා හරියට තේරුම් ගත්තොත් තමයි පංචස්කන්ධයක් හෝ ස්කන්ධ කිහිපයක් හෝ ඇති හැම තැනකම එය දුකින් මිදලා නැහැ කියලා දකින්නට පුළුවන්. ඒ නිසා ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි කරුණාව පුළුල් වෙන්නට ඉඩක් තියෙන්නේ. ප්‍රඥාව වැඩිච්ච පමණට කරුණාව වැඩෙනවා කියලා නියමයක් නැහැ. කරුණාව වඩන්න යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ තනත්තාගේ කරුණාව වඩා සියුම් වෙන්නේ, පුළුල් වෙන්නේ, තීව්‍ර වෙන්නේ ප්‍රඥාව වැඩෙන ප්‍රමාණය. ඒතකොට යම් කෙනෙකුගේ ප්‍රඥාව මහා ප්‍රඥාව නම් උන්වහන්සේගේ කරුණාවත් මහා කරුණාව. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මහා කාරුණික උනේ උන්වහන්සේ මහා ප්‍රඥ නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊටාත්ම වටිනා පැහැදිලි කිරීමක් නවතිනවා. තෙරුවන් සරණයි. සරණයි.